සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං නිරාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා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 පාන රාමෝති පාන රතෝතාය ච පන භාවනාරාමතාය භාවනාරතියා පාන රාමතාය පාන රතියා නේවත්තානුක්ඛන්තේ කීනෝ පරං වමේහති යෝ හි තත්ත දක්ඛෝ අනලසෝ සම්පජානෝ පතිස්සිතෝ අයං උච්චති වික්ඛවේ වික්ඛූ පෝරාණේ අග්ගන්නේ හරියවංසේති හෝති සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය සකස් කර ගැනීමේ අරමුණෙන් ධර්ම ශ්‍රවණාලාභී ධර්ම ශ්‍රවණ අභිලාෂයෙන් වාසය කරන පින්වත් පිරිස අපි හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට මගේ ජීවිතය සකස් කරගන්න ඕනේ කියලා. ඒ සඳහා අපි නොයේකුත් උපක්‍රම පාවිච්චි කරන්න ඕනේ පින්වත්නි. පොඩි නිමේෂයකින් පවා කෙලෙස් වලට නැඹුරුතාවයක් දක්වන මේ හිත කුංචි ඇතිල්ලක කාලයක්වත් කෙලෙස් වර්ධනය වෙන්න ඉඩ නොදී කෙලෙස් වලට ඉඩ නොදී ආරක්ෂා කර ගැනීම තමයි අපි හැමෝගෙම පරම බලාපොරොත්තු වෙන්න ඕනේ. ඉතින් ඒ සඳහා කළ යුතු යමක් තියෙනවා නම් මේ ජීවිතයේ කළ හැකි කළ යුතු එකම දේ ඒක විතරයි. මොකද වෙන කිසිම දෙයකින් අපිට සැනසීමක් ලැබෙන්නේ නැහැ. වෙනස් සැනසීමක් ලැබෙනවා කියලා අපි එකතු කරගත්ත, එකතු පාදා කරගත්ත බොහෝ දේවල් අපිට සැනසීම නැතිවීම සඳහාම හේතු වෙන බව හොඳාකාරවම දන්නවා. ජීවිතේ සතුට වෙන්න කියලා එකතු කරගත්ත දේවල් මගේ කියලා අල්ලගත්ත දේවල් මගේ නොවන ආකාරයටම හැදිලා මගේ නොවන ආකාරයටම පැවතිලා මගේ නොවන ආකාරයටම නැති වෙලා යන හැටි දන්න අපි මේ හිත කෙලෙස් වලින් අතුමුදවා ගත්තේ නැත්නම් මේ හිතේ දුක් උපදවන මහා වේගයන් නැති වෙනවා. ඉතින් ඒකින්ද අපි කොහොම හරි කරලා අපේ හිත කෙලෙස් වලින් අයින් කරගන්න ඕනේ. ඒ සඳහා එවැනි උත්සාහයක් ගන්න උත්සාහයක් ගත්ත උත්තරමයන්න් වහන්සේලාගේ චරිතයන් ඒ පිළිබඳව අධ්‍යයනය කෙරෙන ගවේෂණය කරන්ද යොදාගත් ධර්මදේශනා කීපය තමයි අරියවංශ දේශනාවට අදාළව අරියවංශිකයන්ගේ අරියවංශ ප්‍රතිපදාවේ කියලා සඳහන් කරලා තියෙන ධර්මයේ සඳහන් කරන කරුණු කීපයක් අපි ඒක රාශී කරගන්නේ. ඉතින් ආය ආය මම මතක් කරනවා මේවා අපිට කොතරම් ගෝචරද කියලා මේවා අපේ ජීවිතයට අපි අනුමාන වශයෙන් හරි ඇති කරගන්න ඕනේ. ලෝකයේ මේ තියෙන පංචකාම සම්පත්තිය සහිත මේ ලෝකයේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් සහිත වස සහිත ආහාර වගේ අපිට මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන දේවල් ඒවා යම් විදියකින් අපේ ඇහ ගන්න ආසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන් භාවිතා කරගෙන අපි සුවයි සුබයි සුන්දරයි මధుරයි ප්‍රියයි කියලා ඒවා අල්ලගත්තොත් ඒවා හින්දාම අනන්ත අප්‍රමාණ දුක් උපදිනවා. මේ බව දැනගත්ත නුවණැති කුල පුත්‍රයෝ ධර්මයේ ශ්‍රවණය වුණාට පස්සේ මේකෙන් සම්පූර්ණයෙන්ම හිත අතමුදවා ගන්න ඕනේ. මාත්‍රයක්වත් මේ කෙලෙස් ධර්මයන් මගේ හිතට ගෝචර නොවෙන්න ඕනේ. මේවාට ඇලුනා කියලා මේ රූපයන්ට, ශබ්දයන්ට, ගන්ධයන්ට, රසයන්ට, ස්පර්ශයන්ට ඇලුනා කියලා. ඒවාට ඇලිලා ඒවාෙහි ඇලී ගලී හිටියා කියලා මට තනසීමක් ලැබෙන්නේ නැහැ. මට අනාගත මහා දුක් පිණිස පවතිනවා. හරියට විස බීජයකින් බේරිලා ඉන්නවා වාගේ. විසගෝර සර්පයෙන්ගෙන් බේරලා ඉන්නවා වගේ විසගෝර සත්තුන්ගෙන් මහා භයානක සත්තුන්ගෙන් බේරිලා ඉන්නවා වගේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන්ගෙන් බේරිලා බොහොම පරිස්සමෙන් තමන්ගේ හිත ආවරණය කරගෙන හාත්පසින්ම ආවරණය කරගෙන වාසය කරනවා පින්නත් මේ ආදීනව දැක්ක ඒ උත්තරමයන් මහන්සේලා. ඉතින් ඒ උන්වහන්සේලාගේ ජීවන තොරතුරු පිළිබඳව උන්වහන්සේලාගේ චින්තනය පිළිබඳව අපි අනුමාන වශයෙන් දැනගත්තාම තේරුම් ගත්තාම අපිට පුළුවන්කම තියෙනවා අපේ ජීවිතේ මේ විදිහට සකස් කරගන්න අඩුම ගානේ අරමුණක් ඇති කරගන්න. අඩුම ගානේ අරමුණක් ඇති කරගන්න. ඉතින් ඒකෙන්ද අපි නිවන් දකිත්වා නිවන් දකිත්වා නිවන් දකිත්වා කියලා හැමදාම අපි කී කී ඉන්නවා. නමුත් මේ නිවන් දැක්ක උතුම් මුනිවරයාණන් වහන්සේලාගේ උන්වහන්සේලා මේ ලෝකය දකින්න හැටි. ඒ தත්ත්වයට පත් වෙන්න ප්‍රතිපදාව පුරණැත්තෝ නිවැරදිව තමන්ගේ හිත අදාළ අවබෝධය ලැබෙන තුරු ආරක්ෂා කරගෙන ඉන්න හැටි ඒ වගේම ඒ උත්තරමයන්න් වහන්සේලා මේ ලෝකයේම ඉපදිලා අපිට ගෝචර නොවන භූමියක ඉඳලා සතුට වෙන්න හැටි. හරිද? මේකේ ලොකු වෙනසක් තියෙනවා පින්නත් මේ. මම මේ අත්තන්ගෙන් මෙහෙම අහනවා. අපි වටලප්පන් කාලා සතුට වෙනවා. නේද? වටලප්පන් හම්බුනම අපි සතුට වෙනවා. නමුත් පුන්නක්කු කන හරකාට වටලප්පන් දුන්නට හරි යනවා. අනේ අපි හැමදාම යාට දෙන්නේ පුන්නක්කු වදනන් ලොකු වටලප්පමක් හදලා දෙන්න ඕනේ කියලා ලොකු අඩලක්කමක් හදලා දුන්නට එයාට ඒකෙන් සතුට වෙන්න පුළුවන්කම නැත්තේ නෑ. එයා හිමින්සාව ඉව කරලා බලලා මේ පුණ්‍යක් උනන්නේ නෙවෙයි මේක නම් මට කන්න බෑ කියලා පැත්තකින් තියෙනවා. ඒ වගේ එක එක්කෙනා සමහර ඇත්තන්ට සමහර සතුටු දැනෙන්න ගෝචර ඉන්ද්‍රියන් නැහැ. නේද? ඒ කියන්නේ ත්‍රිසංගත සත්වයින්ට මේක හරකාට වටලප්පන් වල රස විඳින්න ගෝචර ඉන්ද්‍රියක් නැහැ. නේද? ඒක හින්දා ඒ ලෝක ඒ ඒ තියෙන ලෝක රසය ඒ ලෝකයේ තියෙන වටලප්පන් රසය හරකාට දැනගන්න කවදාකවත් ඒ ඒ ඒ හරකාගේ ආත්ම භාවයේදී කවදාකවත් එයාට වටලප්පන් පිළිබඳව දැනගන්න පුළුවන්. බැ. නේද? අන්න ඒ වගේ ධර්මය අවබෝධ නොකරුවොත් ධර්ම ප්‍රතිපදාවට වැටුනේ නැත්නම් සමහර රසයන් අපිට දැනගන්නම බැ. දැනගන්නම බැ. ඉතින් අපි නීරස දේ රස වශයෙන් අරගෙන ඒවත් එක්කම ඇලි ගලි වාසය කරනවා. අන්න ඒ රසයන් දැනගන්න නම් ඒවා රසයන් දැනගත්ත උත්තරමයන්න් වහන්සේලා ගැන අපි හොඳින් තේරුම් ගන්න ඕනේ. මමත් එතෙන්ටපත් වෙන්න ඕනේ. නැත්නම් අපි හැමදාම දැන් අවුරුදු කීයද? දැන් සති කීයද? දැන් මාස කීයද? දැන් ජීවිතේට මාස කීයද? එහෙම ගණන් හදන එක හොඳයි. අවුරුදු කීයද කියලා හදනවට වැඩිය මාස කීයද කියලා හදන එක බොහොම හොඳයි. ඒකෝර තේරෙනවා ජීවිතේ தත්ත්වය. නේද? සාමාන්‍යයෙන් 50න් විතර වැඩි කරන්න ඕන අවුරුදු ගාන. නේද? අවුරුදු 30යි නම් මාස 1500යි. අවුරුදු 40යි නම් මාස 2000යි. නේද? අවුරුදු 50යි නම් මාස 2500යි. දැන් මාස කීයක් ජීවත් වෙලාද? නේද? එහෙනම් මේ ඉන්න ජීවිත කාලය තුල මම එකම දේ නෙවෙයිද මේ කර කර ඉන්නේ නේද? එකම දේ කර කර ඉන්නේ හැමදාම මොකක් කර රූපයක් කැමති දේවල් බල බල කැමති දේවල් අහහා කැමති දේවල් විඳ විඳ මේ ප්‍රාථමික හිතට නේද සතුට ලබා දෙන වැඩේ මම මේ කරන්නේ. මේ ප්‍රාථමික හිතට සතුට ලබා දෙනවා කියන්නේ. මේකෙන් මං ඇත්ති පදන් හෙම්බත් වෙලා ඉන්නේ. ළඟින් ඉන්න අය ආශ්‍රය කරන අය බලාපොරොත්තු වෙන අය මම බලාපොරොත්තු වෙන විදිහෙම ඉන්නේ. නෑ එහෙම එකක් නෑ කවදා හරි එහෙම ඉන්න දවසක් එයිද බලාපොරොත්තු වෙන්න අංගින්න එහෙම දවසක් එයි කියලා නමුත් එහෙම එකක් එන්නේ නෑ එහෙනම් වැරදි තැනක අපි මේ ඉන්නේ ඉතින් මෙන්න මේ දේ දැනගත්ත උත්තරමයන්න් වහන්සේලා අපින්නත් මේ තමන්ගේ සිත වඩනවා සිතේ කුසලයන් වර්ධනය කරනවා ඒ වර්ධනය කරමින් සතුට වෙනවා භාවනා රාමතාවය කියලා කියන්නේ ඒකයි හරි භාවනා රාමතාවයෙන් යුක්ත මහා සංඝරත්නය සාමාන්‍ය මිනිස්යා තුල තියෙන කෙලෙස් සහිත සිතුවිලි වලින් අත මිදලා ඊට ප්‍රතිවිරුද්ධ ඇහැකරනාසය දිව ශරීරය මෙහෙම හැරිලා බලනකොට අපිට සාමාන්‍ය මිනිස්යාට සතුටක් ඇති වෙනවා. කැමති දේවල් දකිනකොට ඇති වෙන සතුට පින්නත් පීඩිතයි. ඇයි මේ සතුටේ පීඩිත බව තියෙන්නේ? විපරිණාම දුක්ඛය තියෙනවා. මේ මොහොතේ ඇතිවන්නා වූ සැපය මම කැමති කෙනෙක් දකින්න ඕනේ කියලා හිතුවා. දකින්න ඕනේ කියලා හිතුවට අපේ පින්නත් මොකද වෙන්නේ? ඒ දැකීමත් දැකීම දැක්කහම සතුට ඇති වෙනවා වගේම මොහොතකට අපි ඊටාත්ම සාධාරණව හිතලා බලමු. මම ඊටා කැමති කෙනෙක් දකින් දැකලා සතුට වෙන්නයි කල්පනා කරන්නේ. මම ගොඩක්ම කැමති කෙනෙක් දැන් ඕන දැක්කා. සතුටක් ඇති වුණා. ඒ සතුටත් එක්ක ඒ සතුට ඇති වෙන හිතේම ඒ සතුටත් එක්කම මිශ්‍ර වෙච්ච පීඩනයක් තියෙනවද නැද්ද? මෙයා මට නැති වෙයි කියලා. නැවත බලන්න ඕනේ කියලා. නේද? එතකොට අපේ හිතේ පිරිසිදු සතුටක් උපදින්නේ නැහැ. ඒ සතුටත් එක්කම ඇති වෙන පීඩනයක්, බයක්, නැති වෙලා දන්නේ නැහැ කියලා අදහසක්, රැක ගන්න ඕනේ කියලා අදහසක්, මසුරුකම ඔය ඔක්කොම තියනවද නැද්ද? නෑ නෑ නෑ දෙන්න නම් නෑ දෙන්න නම් බෑ කියලා නේද? එහෙම අදහසක් තියෙනවා වෙනවද? අන්න ඒ වගේ මේ ලෝකයේ තියෙන සමහර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් ලබා දෙන වස්තු අපි අල්ලගෙන හරි අන්න ඒ අල්ලා ගැනීමෙන් අපි මොහොතකට සතුට වෙනවා ඒ සතුටත් එක්ක අපිට ඇති වෙන්නේ මහ වේදනාවක් මහ දුකක් කාමච්ඡන්දය හින්දා දුක් ඇති වෙනවා ව්‍යාපාදයෙන් හින්දා දුක් ඇති වෙනවා තීන මිද්දේ හින්දා දුක් ඇති වෙනවා. උද්දච්ච කුච්ච හින්දා දුක් ඇති වෙනවා. එතකොට අන්න එහෙම ජීවිතයක් තමයි සාමාන්‍ය කෙනා ගෙවන්නේ. එතකොට මේ සමහර වෙලාවට කියනවා මම අහලා තියෙනවා සමහර දුෂ්කර සේනාසනවල ඉන්න ස්වාමීන් වහන්සේලා දැකලා උන්වහන්සේලා කැලෑබදව ඉන්නවා දැකලා හ්ම් ගිහින් බලලා ටීවී එකක් නැහැ ගුවන් විදුලියක් නැහැ හ්ම් තවත් බොහෝ පහසුකම් නැහැ. එන ගමන් මොකද කතා වෙන්නේ? උන්වහන්සේලා හරියට මොකක් කියලාද කියන්නේ? හරියට දුක් විඳිනවා. උන්වහන්සේලා හරියට දුක් විඳිනවා කියලා. ඇත්තද දන්නේ නැහැ ඒක. මොකද අපේ මේ හොඳින් ජීවත් වෙන්න පුළුවන් අය අතීතයේ ඉඳලා නේද? හොඳට ගිහි සම්පත් තිබ්බ අය රජවරු, සිටුවරු, මහා මාත්‍යවරු නේද බොහෝ බොහෝ ඇත්තෝ එදා පටන් අද දක්වාම තමන්ගේ සියලු ගිහි සම්පත් අතහැරලා ආංගන රැකරේ ගිහින් හතර පිස්සුවක්ද නේද? හතර පිස්සුවක්ද කියලා හිතනවා අපිට. සමහර අය කියනවත් එක මොලේ නරක කියලා වගේ කියලා. හ්ම් බලන්න පින්නත් අපි හැමෝම හොයන්නේ සතුටයි නේද? හැබැයි අපිට නැත්තේ සතුටයි. මාත්‍රීය වේලාවක සතුට ඇති වෙන දේවල් එක්කයි අපේ ගනුදෙනුව. අපේ ජීවිත ගනුදෙනුව පොඩි වෙලාවක සතුටක් ඇති වෙනවා. ආයෙ ඊට පස්සේ ඒවා හින්දාම ගොඩාක් දුක් ඇති වෙනවා. රූපයක් දැකින මොහොතේ සතුටක් ඇති වෙනවා. ඒ සතුට තුල දුක් තියෙනවා. ඒ රූපය දැකලා ඇහි මානෙන් අයින් වෙනකොටම දුක් ඇති වෙනවා. නේද? මං කැමති දේවල් මට පෙනිපෙනී තියෙන වෙලාවේ සතුටක් වෙනවා. නමුත් ඒ වෙලාවෙත් මට පීඩනාර්ථයෙන් දුක් තියෙනවා. ඒ වගේම ඒ රූපේ මගේ ඇහි ළඟින් අයින් වෙනකොටම ඈතට යනකොටම දුක් ඇති වෙනවා. එහෙනම් මතක් වෙනකොටත් දුක් ඇති වෙනවා. මේ වගේ දුක් වලක උරුමයක් ලබාගෙන තියෙන්නේ මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් හින්දා. ඊළඟ තවන්ට සතුට වෙන්න තියෙන හැම දෙයක්ම අනාගතයේ පරිවර්තනය වෙනවද නැද්ද ස්ථීර වශයෙන්ම දුක් විඳින්න වෙන තත්යකට. අම්මා හින්දා සතුටු වුණා නම් සහෝදරයා හින්දා සතුටු වෙනවා නම් ස්වාමියා භාර්යාව හින්දා සතුටු වෙනවා නම් ඒකට හින්දා අනාගතේ එක දිගටම දුක් ඇති වෙන තත්යකට පත් වෙන්න වෙනවද නැද්ද? ඒ කියන්නේ උරුම කරගත්ත දුක් වර්ගයක් තියෙනවද නැද්ද? ගමේ කීප දෙනෙක් මැරෙන්නයි ඉන්නේ. ඉතින් මට ප්‍රශ්නයක් නැහැ. නේද? ඇයි ඒ අය මගේ මගේ సంతానගත බැඳීමක් නැති හින්දා රටේ කවුරු හරි මැරුණා කියලා මට ප්‍රශ්නයක් නැහැ. නමුත් මගේ හිතෙන් අල්ලාගත්ත අය මට ආදරයක් වෙලා තියෙන අය මම බලාපොරොත්තු වෙන අය මැරුණොත් මට ලොකු දුකක් ඇති වෙනවා. එහෙනම් මට අනාගතයේ අනිවාර්ය කොටම ලැබෙන්න තියෙන දුක් වර්ගයක් තියෙනවද නැද්ද? දුක් වර්ගයක් තියෙනවා. ඉතින් මේවා ඔන්න ඔහොමයි වෙන්නේ. මේ ඇයි දුක් වෙනවා නම් දුක් වෙන්න තියෙන්නේම අතීතයේ සතුට වෙච්ච දේවල් හින්දාද නැද්ද? අතීතයේ යම් දෙයක් හින්දා අපි සතුටු වුණාද පින්නත් නේ. ආන්ගේ සතුටු වෙච්ච ඒවා හින්දාමයි විඳින්න තියෙන්නේ. ඉතින් මේක දැනගත්ත මේකේ ආදීනවයන් දැනගත්ත මේකෙන් අතමිදීමේ ආනිසංසයන් දැනගත්ත උත්තමයන්න් වහන්සේලා අපි මතක් කරා ඊයේ පෙරේදා ඒකාන්තම් පරිපූර්ණං ඒකාන්තම් පාරිසුද්ධං කියන අතර පිරිසිදුවම පරිපූර්ණව මම මේ ධර්මය තුල හික්මෙන්න ඕනේ කියලා චීවරධාරීන් බවට පතන චීවරයක් දරාගෙන සීලය සමාදන් වෙලා සිල්වන්ත ගුණවන්ත ජීවිත ආරම්භ කරනවා ඒ ඇත්තෝ එතකොට අර සැප විඳ විඳ හිටියාය කියලා දුක් විඳ විඳ හිටියක වෙනුවට මෙන්න බලන්න ලැබෙන දේ උදේ නැගිට්ටහම හැන්දෑවේ නිදා ගන්න මොහොත දක්වා මේ ලෝකේ අහවල් දේ ඕනේ අහවල් විදිහට වෙන්න ඕනේ අහවල් තරගෙට යන්න ඕනේ අහවල් ප්‍රිය සම්භාෂණයට යන්න ඕනේ අහවල් තන අහවල් සමිතියට යන්න ඕනේ, අහවල් දේ කරන්න ඕනේ, මේ දේ කරන්න ඕනේ. ඊළඟට යුතුයකම් ටික කරන්න ඕනේ. අවුරුදු 8ක් යන ඉස්සලා මේ දරුවන්ට රස්සා හොයලා දෙන්න ඕනේ, 10ක් යන ඉස්සලා දෑවැද්ද හොයලා දෙන්න ඕනේ. ගෙවල් හදා ගන්න ඕනේ, රතු බිල් ගෙවන්න ඕනේ. මොකක්වත් එහෙම තියනවද දන්නේ? නේද? මොකක්වත්ම මොකක්වත්ම නැහැ. මොකක්ින්ද ඒ ගුණේ? අතහැරියින්දා නේද? හොඳයි. අතහැරිය විතරක් නෙවෙයි පින්නත් නේ. ඒ අතහැරීම හින්දා එහෙනම් නෙක්ඛම්මය නිසාවෙන් උපදනා වූ විවේකය හේතුවෙන් ලබන සතුට විසුණු හන්සේ තුල තියනවද නැද්ද? ඒක අත නොහැරිය ඇත්තන්ට විඳින්න පුළුවන්කම ඇත්තේ නෑ. කාට වගේද හරියට නිකන් හරකාට වටලප්පමින් පළක් නැත. නේද? හ්ම් අත නොහරිය ඇත්තන්ට ඒක බලෙන් විඳ ගන්න පුළුවන් කමක් නැත්තේ. අත හරින මිනිස්සු තමයි ඒකේ තියෙන සෝදායක තත්ත්වය දන්නේ. ඒ විතරක් නෙවෙයි අපි පින්නත් මේ ඒ අරියවංශ ප්‍රතිපදාවේ ඉන්න ඇත්තෝ පැත්තකටලා දැන් අපේ ඇත්තන්ට පැත්තකටලා ඉඳගත්තුම මොකද වෙන්නේ? දැන් මෙතන මොකුත් නැහැ. හ්ම්. නමුත් ඉඳගත්තුම අතීත රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම අතීතයේ ලබාගත් නොයේකුත් දේවල් නැවත නැවත නැවත නැවත නැවත මතක් වෙවි මතක් වෙවි මතක් වෙවි නොයේකුත් පීඩනයන් දැන් දැන් දැන් ලබා ගන්න ඕනේ පස්සේ ලබා ගන්න ඕනේ අනේ මට දැන් ඉස්සර තිබ්බේව නෑ කිය කිය කාමච්ඡන්දේ හින්දා බොහෝ දුක් ඇති වෙනවද නැද්ද අන්න වික්ෂුන් වහන්සේ මෙන්න මේ කාමච්ඡන්දේ අයින් කරන්ඩ නෙක්කම්ම සංකල්පනා වර්ධනය කරගන්නවා හරිද නෙක්කම්ම සංකල්පනා වර්ධනය කරගන්නවා. ඒ තමයි arya වංශ ප්‍රතිපදාවේ රැඳෙන කෙනාගේ තියෙන ලක්ෂණය තමයි පින්වත් මේ යම්කිසි ආකාරයක වැඩි යුතු ධර්මයක් තියෙනවා නම් භාවෙන්තෝ රමති. ඒ වැඩි යුතු ධර්මය භාවිතා කරලා තමන්ගේ හිතේ නෙක්කම්ම සංකල්පය උපදවාගෙන සතුට වෙනවා. හරි. පජහන්තෝ රමති. මේ බලන්නකො වික්ෂුන් වහන්සේ ආර්ය වංශිකයා සතුට වෙන හැටි. භාවෙන්තෝ රමති පජහන්තෝ රමති. මොකද භාවෙන්තෝ රමති? හරි. මේ බලන්න. මනුෂ්‍ය ශරීරයක් දැක ආසාවක් උපදිනවා. ඒ ආසාව ප්‍රහාණය කරන්න ඕනද නැද්ද? අන්න මොකද කරන්නේ? කේසා ලෝමා නකා දන්තා තතු මන්සං නහාරු අට්ටි අට්ටි මිජ්ජම් වක්කං හදයන් යකනම් පිහකම් ඔය විදිහට මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මොකද කරන්නේ? වර්ධනය කරනවා. මොකද්ද මේ ශරීරයක් දැක්කහම පිළිකුල උපදින හැඟීම වර්ධනය කරනවා. හ්ම්. එතකොට අන්න බලන්න භාවෙන්තෝ රමති. එතකොට මොකද වෙන්නේ? එක දවසක් එනවා පින්වත්නි. මෙන්න මෙහෙම දවසක්. මම මේක කියලා තියෙනවා මීට කලින් නමුත් අපිට මේවා කොච්චර අහුවහම මොකද වෙන්නේ? මේ මේ හැඟීම භාවිතා කරනකොට හරියට නිකන් අඳුරේ තියෙන තැනකට එළිය වැටෙනකොට ක්‍රියා දෙකක් එකවර සිද්ධ වෙනවා මොකද්ද? එළිය වැටෙන එකයි අඳුර නැතිවීමයි. එළිය වැටෙන එකයි අඳුර නැතිවීමයි කියන්නේ ක්‍රියා දෙකක්. හැබැයි පැහැදිලිව දෙක දෙකක්. නමුත් ඒ දෙක එකට එකට සිද්ධ වෙන්නේ කෘත්‍යයන් දෙකක් ඒ දෙක. ඒ වගේ මේ ශරීර ගැන තියෙන කැමැත්ත අයින් වෙනකොට අකමැත්ත නැත්තම් පිළිකුල් හැඟීම අසුබ හැඟීම වර්ධනය වෙනකොට සුබ හැඟීම නැති වෙනවා. අන්න භාවෙන්තෝ රමති පජහන්තෝ රමති කියන්නේ ඒකයි. මම මේ අත්ංගෙන් අහනවා සාමාන්‍ය පුතග්ජන පෙමෙයි. පුතග්ජන පුද්ගලයා උදේ නැගිට වෙලාව ඉඳන් හැන්දෑව නිදා ගන්න වෙලාව වෙනකන් ඇවිදිනවා නම් කතා කරනවා නම් ගමන බිමනක් යනවා නම් හැම වෙලාවකම අන්‍ය මිනිස්සු වටේ පිටේ ඉන්නවා නම් සැලකිල්ලෙන් ඉන්නවද නැද්ද? සැලකිල්ලෙන් ඉන්නවද නැද්ද? මොකද හොරකම් කරයි කියලාද? නෑ. සැලකිල්ලෙන් ඉන්නේ මොකද? අන් අයගේ අවධානය මට ලබා ගන්න කියලා දැකලා තියෙනවද? මොන එක දවසක් මම ඉන්නවා සීවිල් රථයකට වෙලා. මම මේක ඇතුලේ ඉන්නවා කියලා කවුරුත් දන්නේ නැහැ. ආවා පිරිමි ළමයෙන් දුවගෙන දුවගෙන ඇවිල්ලා කන්නාඩියෙන් ඔළුව පිරන් පටන් ගත්තේ නැහැ රැත්‍රිවිල් එකේ. ඒකලා තමයි ඒකලා දිව්වා දිවිල්ල. හරි. ඒ පුංචි තැනින් හරි මේ ශරීරය හදලා අර කඩේක ඉස්සරහ තියෙන වීදුරුව දිහා බලාගෙන ශරීරය සකස් කරන් යනවා. මොකද හැම වෙලේම තමන්ගේ ඇඳුම දිහා බල බල බල බල ඇඳුම සකස් කරගන්නවා. ඉරි අඳිනවා ඒවයි නේද? මතකයිනේ පාසල් යන කාලේ නේද? හරියටම තියෙන්න ඕනේ ඉරි ටික ඔක්කොම නේද ඈ කමිසෙ හරියටම පිළිවෙලට තියෙන්න ඕනේ ඒක යටට රැලි වගේ දාලා තියෙන්න ඕනේ ඉතින් ඔක්කොම නේද මොකද අන් අයගේ අවධානය දිනා ගැනීම සඳහා මේ ශරීරයට අන් අයගේ අවධානය දිනා ගැනීමට කවුරුත් මේ හම් වෙලා තියෙන කුණු ශරීරයට අවධානය ගන්න ලොකු උත්සාහයක අසාර්ථක උත්සාහයක ඉන්නවා. හරිද? එතකොට මෙන්න මේ தත්ත්වයන් පිළිබඳ දන්නේ නැති හින්දායි ඒක වෙලා තියෙන්නේ. කවුරු කෙනෙක් මොකද කරන්න පින්නත් මේ අසුබ භාවනාව වඩනවා. අසුබ භාවනාව මේ අරේවංශිකයා නැත්නම් අරේවංශ ප්‍රතිපදාවේ ඉන්න කෙනා අසුබ භාවනාව වඩනවා භාවිතා කරනවා. භාවිතා කරන්න කරන්න කරන්න කරන්න එයාට මේ ශරීරයේ තියෙන පිළිකුල් හැඟීම පිළිකුල් චේතනාව එන්නෙන්ද මේ ශරීරය මහා අසුබ දෙයක්ද මේක බලුකුණක් වගේ කියලා හැඟීමක් උපදිනවා. ඉතින් මේක මම දැන් විස්තර කරන්න යන්නේ මේ අත දන්න හින්දා. මට මේ වෙලාවේ කියන්න ඕනේ ඒක නෙවෙයි. අපි දැන් අර කුතුහලෙන් ජීවත් වෙනවා කියන්නේ ඇඳුම් හදන්න ඕනේ, ඉරි අඳින්න ඕනේ, ඒවා ගැන සැලකිලිමත් වෙන්න ඕනේ, සරින් සරේ හරිද කියලා අතරක් බලන්න ඕනේ නේද? එහෙම ඉන්න අපිට මේ ලෝකේ ඉන්න සියලු මිනිස්සු මැරිලා මං විතරයි ඉන්නේ කියලා දවසක් ආවොත් මොනවා වෙයිද? එක දවසක් එනවා සියලු මිනිස්සු නෑ ලෝකේ මං විතරයි ඉන්නේ ලෝකේ කවුරක්වත් නෑ. හරිද මේ හැංගිලාවක මම ශුන්‍යාකාරයකට ගිහලා නේ පැහැදිලිව ලෝකෙ හිස් වෙලා මං විතරක් ඉතුරු වුණා. එහෙම දෙයක් වුණොත් මට ඇලුම් හද හද බලන්න දෙයක් තියනවද? නෑ. මේ සැලකිලිමත් වෙන්න දෙයක් තියනවද? අනිත් අයට පේන්න අමුතු විදිහට ඇවිදින්න තියනවද? අනිත් අයට පේන්න අමුතු විදිහට කතා කරන්න තියනවද? නෑ. මේ ශරීරය සරසන්න තියනවද? නැහැ. මොකක්වත් නැහැ. ලේසිද නැද්ද වැඩේ කො? අන්න ඒ වගේ මේ භාවෙන්තෝ රමති මේක වර්ධනය කරගෙන කරගෙන යන කෙනාට පින්වත් මේ එක මොහොතක් උදා වෙනවා తాවකාලිකව විස්කම්බන ප්‍රහාණයෙන් මේ ලෝකේ රාගයෙන් අරමුණු කරන්න කිසිම කෙනෙක් නෑ යාගේ හිතට. හිතන්න මොහොතක්. අහවල් ශරීරයේ සුවය සුන්දරයි පිරිසුදුයි මధుරයි අහවල් ශරීරයේ සුවය සුන්දරයි මధుරයි ප්‍රියයි අහවල් ශරීරයේ මధుරයි ප්‍රියයි කියලා ප්‍රිය වශයෙන් ගන්න මේ ලෝකේ කිසිමම දෙයක් නැත්නම් Tamange හිතට වැටහෙන හිතට වැටහෙන කිසිම දෙයක් නැහැ හිතට සුබ සංඥාවක් එන්නෙම නැහැ සියලු මනුස්ස ශරීර ගැන අසුබ සංඥාවක් මිසක් රාගයෙන් අරමුණු කරන්ද ආසාවෙන් වැළඳ ගැනීමේ හැඟීමෙන් කල්පනා කරන්ද ලෝකේ කිසිම දෙයක් නැහැ. අන්න ඒ තැනත්තාට හරියට ඔසවාගෙන හිටපු බරක් විමින් තිබ්බා වාගේ. හරි. ලොකු නිදහසක්. හිතා විශාල නිදහසක්. දැනට තියෙන පීඩිත තත්ත්වයක් තියෙනවා. හරිද? ඒ හැම එකකින්ම අයින් වෙලා විශාල නිදහසක් මුක්ති වෙන්න පුළුවන්. ආම් භාවෙන්තෝ රමති පජහන්තෝ රමති මේ කවුද? ආර්යවංශ ප්‍රතිපදාවේ රැඳෙන භික්ෂුන් වහන්සේ. දැකලා තියෙනවා නේද ආරණ්‍ය සේනාසන වලට ගියාම ඇටසැකිල්ලක් එහෙම එල්ලලා තියෙනවා. මොකද දන්නේ උන්වහන්සේ ඇටසැකිල්ල ගැන ඉගෙන ගන්නවද? නේද? මොකද ඒ කෙනෙක් දකින්නකොට ඇට සැකිල්ල මතක් වෙන ගානට අට්ටික සංඥාව භාවිතා කර ගැනීම සඳහා ඇට සැකිල්ල දිහා බලාගෙන තමන්ගේ ඇට සැකිල්ල මෙනෙහි කරලා ඇට සැකිලි සංඥාව හදාගන්නවා. ඒ අන් අය දිහා අන් අය මතක් වෙන මතක් වෙන කෙනාගේ ඇට සැකිල්ල තමන්ගේ හිතට ප්‍රකට වෙලා එන විදිහට අට්ටික සංඥාව පුදවා ගන්නවා. ඉතින් සාමාන්‍ය මනුස්සයාට ඇටසැකිල්ල දීතිකාවක්. නමුත් ආරණ්‍ය සේනාසනේ ස්වාමීන් වහන්සේට ඇටසැකිල්ලක් හම්බ වෙනකොත් මහා ලාභයක් ලැබුණා අපේ අපි හොය හොය හිටියේ මට ඇටසැකිල්ලක් මම මේ කොහොම හරි හොයාගන්න ඉතියි <laughs> කියලා උන්වහන්සේලා බොහොම සතුටු වෙන ඇටසැකිල්ලක් හම්බුණා. හ්ම් කුටියක තියාගන්න පුළුවන් හොඳට හොඳ හැඩතල සහිත ප්ලාස්ටික් ඇටසැකිල්ලක් හම්බුනොත් මහා වටින දෙයක් විදිහට ගන්නවා. අපේ දරුවෙකුට එහෙම හම්බුනොත් අල්ලා පුලේ ගහනවා. නේද? ඉතින් අන්නේ වෙන මොකටවත් මේක භාවිතා කර ගැනීම සඳහා එහෙනම් වික්ෂුන් වහන්සේගේ ස්වභාවය තමයි හිතේ කුසලයන් වර්ධනය කරගනිමින් සතුට වෙනවා අකුසලයන් ප්‍රහාණය කරමින් සතුට වෙනවා කුසලයන් භාවෙන්තෝ රමති පජහන්තෝ රමති එතකොට ඉරණි එතකොට බලන්න ඇට සැකිල්ලකින් සතුටක් උපදවා ගන්න පුළුවන් කෙනෙක් සාමාන්‍ය පුද්ගලයෙකුට පුළුවන්කමක් නැත්තේ නෑ ඊළඟට ඔන්න කාමච්ඡන්දය අයින් වෙන්න නෙක්ඛම්ම සංකල්පනා වර්ධනය කරගන්න. දැන් අටකකින් වර්ධනය කරගත්තෙත් එහෙම එකක්. එතකොට මේ ලෝකයෙන් නික්මීමේ අදහස. ඇයි කොහේ හරි තැනක අපිට තේරුනොත් මහා වනයක අපි ඉන්නවා විසගෝර සර්පයෝ ඉන්නවා. ඊටාම අනතුරුදායක පීඩාකාරී තත්ත්වයන් වලට පත් වෙන්න පුළුවන්. එහෙම කැලේක මාව අතරමං වුණොත් මගේ හැම වෙලේම අදහස් මොකද්ද? දැන් පැන ගන්නවා, දැන් පැන ගන්නවා, දැන් පැන ගන්නවා කියලා. මෙතනින් ගැලවෙන්නේ කොයි වෙලාවද කියලා. අන්න ඒ වගේ අදහසකින් මේ සංස්කාරයන් ගැන කටයුතු කරනවා අපිටත් මේ අරිවංශ ප්‍රතිපදාවේ ඉන්න භික්ෂුන් වහන්සේ හැම වෙලේම නෙක්ඛම්ම වර්ධනය කරගන්නවා. නෙක්ඛම්ම සංකල්පනා මහා බෝධිසත්වයන් වහන්සේත් එක තැනක සඳහන් කරනවා මම මගේ බෝධිසත් අවදීදී නෙකම නෙකම නෙකම නෙකම නෙකම මේ බහැර කරනවා අයින් කරනවා කියන හැඟීම කොච්චර ප්‍රබලව තිබුණාද කියනවා නම් සමහර තැන්වලදී මාව කලන්ත දාලා වැටුණා කියලා සඳහන් කරලා තියෙනවා. මාව ක්ලාන්ත වුණා ක්ලාන්ත වුණත් හැබැයි මගේ නෙකම කියන සංකල්පනාව නම් අයින් වුණේම නැහැ. අයින් වුණේම නැහැ කියලා මහා බෝසත්ත්වයන් වහන්සේ සඳහන් කරලා තියෙනවා. එහෙනම් ඔන්න බලන්න මේ අපිට මහා සංඝරත්නය පිළිබඳ මම අහන මේ අත්ංගේ. ඇයි අපේ මේ ධර්ම දේශනා කීපේ අරමුණ මොකද්ද? මහා සංඝරත්නය විශේෂෙහි යම් ආකාරයක ප්‍රසාදය උපදවා ගැනීමත් ඒ වගේම මමත් එවැනි තැනකට ලං වෙන්න ඕනේ කියන හැඟීමත් ඇති කර ගැනීම සඳහායි අපි හරියවංශ ප්‍රතිපදාව ගැන යම්කිසි සාකච්ඡාවක් මේ සිද්ධ කරමින් ඉන්නේ. එතකොට අපි මේ එක එක දේවල් වලින් සතුට වෙලා දුක් වෙනවා. නමුත් උන්වහන්සේලා නෙක්කම් සංකල්පයෙන් ද සතුට වෙනවා. ඒ වගේම සාමාන්‍ය පුද්ගලයා කාමචර ව්‍යාපාදයේ හින්දා බොහෝ පෞරස් කරගන්නවා. බොහෝ දුක් වෙනවා ව්‍යාපාදයෙන් ද ළඟ ළඟ ඉන්න අයගේ පොඩි දෙයක් ඇති පැය ගණන් මේ දවස් ගණන් ලත වෙන්න. ඒවා ගැන කල්පනා කර කර ඉන්න. ඒවා හින්දා විඳවන්න. ඒ වගේ මේ ව්‍යාපාද සංකල්පයේ හින්දා බොහෝ දෙනෙක් විශාල පීඩාවකටපත් වෙනවා. නමුත් ශාසනික වශයෙන් වික්ෂුන් වහන්සේ එහෙම නැත්නම් ආර්ය වංශ ප්‍රතිපදාවේ රැඳෙන ඇත්තෝ අව්‍යාපාදය වර්ධනය කරගන්නවා මෛත්‍රිය වර්ධනය කරගන්නවා කෙනෙක් දැක්කහම අනේ අපේ අම්මා වගේ අනේ අපේ තාත්තා වගේ කියලා අනේ මගේ සහෝදරයා වගේ කියලා එකම හැඟීම උපදිනවා නම් ඒ උපදින විදිහට සකස් කරනවා. නිකන් ඉන්නේ නැහැ භික්ෂුන් වහන්සේ, නිකන් ඉන්නේ නැහැ ආර්යවංශ ප්‍රතිපදාවේ ඉන්න අය. අව්‍යාපාද සිතුවිලි හැම වෙලේම නැగి නැగి ඕනම තත්ත්වයක් යටතේ ඕනම තත්ත්වයක් යටතේ අව්‍යාපාද සිතුවිලි ඇති වෙන්නේ නැත්නම් ව්‍යාපාදයක් ඇති නොවන විදිහට තමන්ගේ හිත වර්ධනය කරගන්නවා. මොකද මේ ව්‍යාපාදයේ කියන එක තියාගෙන ඉඳලා මරණාසන්න මොහොතේදී මට තරහක් පහළ වුණොත් මං විශාල අකර්තබ්බයකට වැටෙනවා නේද තරහසිත පහළ වුණොත් මං විශාල ව්‍යසනයකටපත් වෙනවා ඒකින්ද මම මේ තරහ අයින් කරගන්න ඕනේ කියලා මේ පුද්ගලයා මොකද කරන්නේ මේ තරහ අයින් වෙන විදිහට තමන්ගේ කටයුතු කරලා සන්තෝෂය උපදවා ගන්නවා පින්නත්නේ ඉතින් ව්‍යාපාදය ප්‍රහාණය කරනවා අව්‍යාපාදය භාවෙන්තෝ අව්‍යාපාදේ භාවිතා කරලා ඒක ප්‍රබල කරගන්නවා. දැන් ඒකත් ඒ ප්‍රබල කරගන්නවා කියන එක මතක තියාගන්න ඕනේ. අපේ හිතේ හැම වෙලේම නැగిලා ඉන්නේ. මේ බලන්න. අපි හැමදාම කිය උදාහරණය මොහොතකට මෙතෙන්දි මතක් කරන්න. සර්පෙක් ගෙට එනවා. පිටගෝර සර්පයා දැගෙන අර මෝඩයා කියලා හැඟීමක් එනවා. නේද? ඉතින් ගන්නවා සෙරප්පුවක් හරි මේ මොකක් හරි පොල්ලක් අතර ගන්නවා. ඉතින් එයාට හිතෙන්නේ මේ සතා ඉන්න දෙන්න හොඳ එක්කෙනෙක් නෙමෙයි මෙයා ඊටාම විසගෝර සර්පෙක් මෙයා හින්දා මහා කරදර වෙනවා මෙයා මරලා දැමිය යුතුයි කියලා. එක්කෙනෙකුට එන අදහස. තව කෙනෙකුට එන අදහස තමයි මෙයා මරවුවොත් මෙයාගේ ඔළුව පොඩි වෙනවා මෙයාගේ ශරීරය පොඩි වෙනවා මෙයාගේ ලේ ධාතුව පිට වෙනවා මෙයා ලොකු දුකක් වෙනවා මෙයාව කූඹි කනවා කියලා අන්න එයාට අවිහිංසා සහගත සිතුවිලි ඇති වෙනවා කෝකද දිනන්නේ දෙක වෙනවා එක්කෙනෙකුට හදිස්සිය. ගහන්න ඕන මරන්න ඕන කොටන්න ඕන නැහැ කියලා අදහසක් එනවා සර්පයාට. අනේ කව මට වගේමයි රිදෙනවනේ කියලා අදහසක් එනවා. දෙකෙන් කෝකද දිනන්නේ? වැඩියෙන් ඒ කෙනාගේ තුල වැඩියෙන් ප්‍රබල වෙන සිතුවිල්ලයි කෙනෙක් තුල මරන්න ඕනේ කියන හැඟීම ප්‍රබල වුණොත් එයා ඒ සතාව මරනවා අනිත් කෙනෙක් තුල අර පව් අහිංසකයි අසරණයි කියන හැඟීම ප්‍රබල වුණොත් එයා මරන්නේ එහෙනම් ප්‍රබල වෙන සිතුවිල්ල නේද ක්‍රියාත්මක භාවයට යන්නේ. අන්න බලන්න මේ භික්ෂුන් වහන්සේ මේ බව දන්නවා. දැනගෙන මොකද කරන්නේ? කිසිදු සත්ත්ව ඝාතනයක් මගේ අතින් සිද්ධ නොවන විදිහට මේ වචන ටික මතක තියාගන්න ඕනේ. කිසිම සත්ත්ව ඝාතනයක් මගේ අතින් සිද්ධ නොවන විදිහට මම මගේ සිත සකස් කරන්න ඕනේ. මෛත්‍රිය වර්ධනය කරලා තියාගන්න ඕනේ. නැත්නම් හදිස්සියකදී මේ සතාව මගේ අතින් මැරෙන්න පුළුවන්. තරහ කියන එක ප්‍රබල වෙලා ආවොත් මෛත්‍රිය කියන එක එයාට යනවා. මේ දෙකේ එකවර හිතක උපදින්නේ නෑ. තරහයි මෛත්‍රිය දෙක උපදින්නේ නෑ. වැඩියෙන් ප්‍රබල එක තමයි ක්‍රියාත්මක භාවයට යන්නේ. එහෙනම් මම්මගේ සිත දිහා බලාගෙන ඉඳලා පරණ ගයක් තිබ්බා පරණ ගේ කඩකඩ අලුතෙන් ගයක් හදනවා. හරිද? එක එක පැත්ත පැත්ත කඩකඩ හදනවා. දැන් මොකද වෙන්නේ? පරණ එක කඩ කඩ අලුත් එකක් හදලා. නේද? අන්න ඒ වගේ පින්වත්නි අපේ ජීවිතෙත් අපි පරණ තරහට යන්න කියලා අලුත් මෛත්‍රිය එකතු කරගන්න ඕනේ. ටික ටික ටික ටික ටික ටික මෛත්‍රිය වර්ධනය කරගත්තාම වර්ධනය කරගන්නවා කියන්නේ මොකක්ද? අර තරහට ඉඩක් නැතු වෙනවා කියන එක. අර තරහට ඉඩක් නැතු වෙනවා. ඒ තරහ නැගෙන්නේ නැති තත්ත්වයටපත් වෙනවා. ඉතින් අන්න ඒ තත්ත්වයට වර්ධනය කරගත්ත මේ අරිය පංච ප්‍රතිපදාවේ ඉන්න තැනත්තා දැනගන්නවා මගේ හිතේ දැන් අව්‍යාපාදයක් මිසක්ක ව්‍යාපාදයක් නැගෙන්නේ නැහැ. අව්‍යාපාදයක් මිසක්ක ව්‍යාපාදයක් නැගෙන්නේ නැහැ කියලා හරියටම දැනගන්නවා. අන්න එහෙම දැනගෙන වාසය කරන තත්යකටපත් වෙලා පින්නත් මේ ඒ මොකද වෙලා තියෙන්නේ? අව්‍යාපාදයේ වඩලා ව්‍යාපාදය ප්‍රහාණය කරලා අව්‍යාපාදයේ වඩලා අන්න බලන්න එහෙම කෙනාට තරහ යන්නේ නැහැ කිසිම කෙනෙකුට යාව තරහ ගන්න පුළුවන් කමක් නැහැ. තමන්ගේ අතපය හතර කපන වෙලාවේදී පවා කවුරුහරි කෙනෙක් අර්ථයක් නැතුව වැරද්දක් නැතුව මාව අල්ලන් ගිහලා මගේ අතපය හතර කපන්න හදනවා. ඒ වෙලාවේදී පවා ඉදිරියේ ඉන්න කෙනා ගැන ලොකු මෛත්‍රියක් උපදවාගෙන වාසය කරන්න පුළුවන් ක්‍රමක් අපිට තියෙන්න ඕනේ. අන්න ඒ தත්ත්වය තමයි උන්වහන්සේලා තුළ තියෙන්නේ. එහෙනම් මට ළඟා වෙන්න බැරි ඉලක්කයක්ද නැද්ද? මට ළඟා වෙන්න බැරි ඉලක්කයක්. ද නැද්ද? ආ පුළුවන්. මම මේ බැලුවේ මොකද කියන්නේ කියලා. නේද? හ්ම් මොකද කියන්නේ කියලා නෑ මේක ළඟා වෙන්න බැරි ඉලක්කයක් නෙවෙයි මෙවැනි ඉලක්කයකට මට ළඟා වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද ආර්යවංශ ප්‍රතිපදාව අපිට භික්ෂුන් වහන්සේලා සමගම සමගාමීව තමන්ගේ ජීවිතේට එක එකතු කරලා යන්න ඕනේ. ඒකින්ද අව්‍යාපාදය වර්ධනය කරලා ව්‍යාපාදය දුරු කර ගන්නවා. ඒ වගේම තමයි තීන මිද්ද ස්වභාවය. තීන මිද්දේ කියලා කියන්නේ මේ හිතේ තියෙන කුසලයේ තියෙන කුසලයට තියෙන උනන්දු ගතිය කුසලයට තියෙන එහි යෙදෙන්න තියෙන හැකියාව අකුලන දෙයක්. අකුලර දානවා. තීන මිද්දේට අහු වුණාම පින්නත් මේ මොකද වෙන්නේ? හරියට නිකන් කුකුල් පිහාට ගින්දර කල්ලුවා වගේ වගේ කියලා කියන්නේ. හරි. ඒ කියන්නේ මේ බුරබුරා නැගෙන මේ අවශ්‍යතාවය තියෙන කුසල හැඟීම් වර්ධනය කරගන්න ඕනේ කියලා. අන්න ඒ කුසල හැඟීම් වර්ධනය කරගන්න ඕනෑ කියලා මේ තියෙන හැඟීම අයින් වෙලා පිටනත් නිකන් හැකිලිලා ගියා වගේ හිත. කුසීතකම හියදෙනවා. හරි වේදනා සංඥා සංකාර කියලා කියන චෛතසිකයන් අපේ හිතේ බුරබුරා නැගෙන ඒවා වගේ. අපේ මානසිකාරේ විඥාන කියන එකත් එහෙමයි. එතකොට වේදනා සංඥා සංකාර විඥාන කියන මේ කොටස් හතරෙහි තියෙන හැකිලෙන ගතිය, උනන්දු නොවන ගතිය, ඇලි ඇලි තියෙන ගතිය තමයි සීන මිද්දේ කියලා කියන්නේ මම ඒක ගැන බොහෝ වශයෙන් විස්තර කරා. ඉතින් තීන මිද්දේ ටික ටික ටික ටික ටික ටික දුරු කරගන්නකොට භාවනා කරන භික්ෂුන් වහන්සේ තුල මොනවද වර්ධනය වෙන්නේ? ආලෝක සංඥා ඇති වෙනවා. ඇස් දෙක පියා ගන්නකොටම ඒ උත්තරමයන් වහන්සේට මේ අවට පරිසරයම හඳේදී වටනවා වාගේ ආලෝකමත් ස්වභාවයක් තියෙනවා භාවනාවේ යෙදෙන අවස්ථාවේ. හඳේදී වටනවා වාගේ ඒක නිකන් මේ වේදනාවල් මේ සංඥාවල් මේ සැකසීම් ඒ වගේම මේ විඥාණය නිබඳවම නිවන අරමුණු කරමින් ඉදිරියට නිවන අරමුණු කරමින් හිතට යට වෙන්නට කුසීතකමට යට වෙන්න නොදී නැగి නැగి නැగి නැగి යන එක අතීතයේ හේතු වෙවි හේතු වෙවි ඊ타මත්ම ප්‍රබලව ධර්මයට අදාළ කාරණා හිතේ නැగి නැగి නැగి නැగి යනවා ඉතින් තීන මිද්ද ප්‍රහාණය කරමින් ආලෝක සංඥා වර්ධනය කරමින් සතුට වෙනවා. හරි. ඒ වගේම තමයි උද්දච්චය කියලා කියන මේ සමාධියට ප්‍රතිපක්ෂ ධර්මයක් තමයි උද්දච්චය කියලා කියන්නේ. එතකොට ඒ නොසන්සුන්කම මේ නොසන්සුන්කමට හේතු වෙන කුක්කුච්ච කියලා කියන්නේ අපි කතා කරා ඊයේ පෙර දවසටත් මේ නොකල දේ පිළිබඳව තැවෙන ගතිය. කළ දේ පිළිබඳව තැවෙන ගතිය. හරි? ඒ කියන්නේ වැරදි කරලා තියෙනවා නම් කෙනෙක් ඒ වැරද්ද මතක් වෙනකොට තැවෙනවා. කළ දේ පිළිබඳව තැවෙන ගතිය. එතකොට හිතන සංසුන් වෙනවා. ඒ වගේම මට අහවල් හොඳ දේ කරන්න බැරි වුණානේ මට තාම මේක කරන්න බැරි වුණානේ කියලා තැවෙනවා අන්න ඒ වගේ උද්දච්ච කුක්කුච්ච කියන මේ දෙක හින්දා හිත වික්ෂේප වෙනවා හිත නොසන්සුන් වෙනවා අන්න ඒ නොසන්සුන් වීම වෙනුවට හිත සාන්ත භාවයට පත් කරගෙන සතුට වෙමින් කටයුතු කරනවා අවික්ෂේපයට යෙදෙමින් හිත සතුටු සතුටෙන්ම ජීවත් වෙන කෙනෙක් අපි මීට පෙර ආතුව දින කීපෙම කතා කරා සිව්පස්සේ පිළිබඳව. සිව්පස්යෙන් සතුට වෙනවා වාගේම ඒ සිව්පස්යෙන් භාවිතා කරලා මේ වගේ හැඟීම් උපදවා ගන්නවා. වික්ෂුන් වහන්සේ. ඒ විතරක් නෙවෙයි සාමාන්‍ය ජීවිතයේදී මේ මේ ආකාරයට කුසල හැඟීම් වර්ධනය කරගෙන පින්නත් මේ තමන්ගේ ජීවිතය ඊටාම ඉහළ මානසික තත්ත්වයකට ගන්නවා එක තැනක ඉඳගෙන හිටියත් ඒ උත්තරමයා ඉන්නේ සතුටින්. ඇවිදින්මින් හිටියත් ඉන්නේ සතුටෙන්. නිදා ගන්න ඉරියව්වෙන් හිටියත් ඉන්නේ සතුටෙන්. ඉඳගෙන හිටියත් ඉන්නේ සතුටෙන්. හැම වෙලේම දෝර ගලා යන සතුටක් තියෙනවා. මොකද මේ මෙන්න මේ ආකාරයට භාවෙන්තෝ රමති. Tamange හිත වර්ධනය කරා මම අකුසල් වලට ඉඩ නොදී වර්ධනය කරා. දැන් කාමයේ වර්ධවා හැසිරීමක යෙදෙන කෙනෙක් ඒ තනත්තා හැම වෙලේම ඉන්නේ දුකෙන්. ඒ දුකෙන් ඉන්නේ මේ පිළිබඳ පශ්චත්තාපයෙන්. මම මේ වරදවා යෙදෙනවා. මගේ දරුවෝ මගේ දරුවෝ නිවසේ ඉන්නවා මගේ ස්වාමියා භාර්යාව නිවසේ ඉන්නවා ඉතින් ඒ ඇත්තන් මං ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නවා නමුත් මම මෙන්න මේ වගේ මේ වගේ නින්දිත ක්‍රියාවක යෙදෙනවා කියලා හැම වෙලේම ඉන්න දුකෙන්. ඒ ඒ තියෙන දුක්ඛිත ස්වභාවය සම්පූර්ණයෙන්ම අයින් වෙලා මේ වැරද්දෙන් අත මිදිලා තමන්ගේ කාමච්ඡන්ද ආදිය අයින් වෙනකොට හිත ක්‍රමානුකූලව තැම්පත් වෙනකොට ඔන්න එයාට විශාල සැපයක් ඇති වෙනවා. හරිද? විශාල සතුටක් ඇති වෙනවා. ඉතින් ඒකින්ද මෙන්න මේ නොසන්සුන්කම අයින් කරලා හිත සංසුන් කරගන්නකොට හිත සමාහිත කරගන්නකොට විශාල සෝදායක තත්යකටපත් වෙන්න පුළුවන්කම දෙතින් භික්ෂුන් වහන්සේ ආර්ය උත්තමයන්න් වහන්සේ මෙවැනි සතුටු වීමක යෙදෙමින් තමයි ඉන්නේ. එතකොට ඒවා ඔක්කොම මොන ගේහනිස්සිතද, නෙක්කම්මනිස්සිතද? නෙක්කම්මනිස්සිත නේද? මේ පංචකාම සම්පත්තියෙන් අත මිදීමම හේතු කොටගෙන උපදනා වූ සැපයක් සැපයක් තමයි ඒ උපදවා ගන්නෙ. ඉතින් ඊටාත්ම අපි ඊළඟට අපි මේ ආසන්නම කාලේදී කතා කරගත්ත කතා කරපු විසිකිච්ඡා. බුද්ධ ආදී අටතන ගැන සැක. ඒක හින්දානේ මේ දේශනා හරිවංශ දේශනාවට අදාළ හරිවංශ ප්‍රතිපදාව ගැනත් අපි කතා කරන්න තීරණය කරේ. ඒකෙන් තමයි මේ විචිකිච්ඡාව නේද? සැකය බුද්ධ ආදී අටතන ගැන උපදිනා වූ සැකය. ඉතින් අන්න ඒ සැකසහිත ස්වභාවයන් අයින් කරගෙන ඒ වෙනුවට ඒ සැක අයින් වෙන්නේ ධම්ම වවත්හානියෙන් හින්දා. ඒ කියන්නේ බොහෝ අසූ පිරුතෙන් ඇති. ධර්මය පිළිබඳ විමසමින්, ධර්මය පිළිබඳ කතා කරමින්, ධර්මය පිළිබඳ සාකච්ඡා කරලා කල්යාණ මිත්‍රය ආශ්‍රය කරමින් මම කිව්වා මේවා අයින් කරගන්න ඉතින් සත්‍යය කතා කල්යාණ මිත්‍රතා ඒ වගේම නිවැරදි කරුණු දැනගෙන විචිකිච්ඡාව අයින් කරගෙන වික්ෂුන් වහන්සේ කිසිම සැකයක් නැතුව තමන්ගේ හිත තීව්‍රව ඉතා තීව්‍රව ආරිවංශිකයා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලමයි මට සියලු යහපත උදා වෙන්නේ කියන එක දැනගෙන ඒ පිළිබඳව දැඩි තීරණයක වාසය කරනවා ඉතින් කිසියම් සැකයක් ඒ උත්තරමයාට නැහැ. ඉතින් ඒ සැකය නැති හින්දා ධර්මය ගැන දැනගෙන තියෙන හින්දා ඉදිරියට යා හැකි මාර්ගය පේන්න තියෙන හින්දා මේ අතෝ සතුටින් ජීවත් වෙනවා. ඉතින් ඔය ඔය කියන සතුටවල් උපදවාගෙන ඒ ඔය කියන උපදවා ගන්නා සතුට කාටවත් වෙනස් කරන්න පුළුවන් එකක්ද? නේද? අපේ සාමාන්‍ය ජීවිතේ නම් සතුට මං කැමති දැනට කැමති අය කැමති වෙලාවට කැමති විදිහට ආවේ නැත්නම් මගේ සතුට ඉවරයි. ඒ අයට පුළුවන් මගේ සතුට නැති කරන වැඩ පිළිවෙලකට යන්න. නමුත් මේ අයට එහෙම මෙතන එහෙම නෙවෙයි. නේද? ඉතින් ඒකින්ද අපි කල්පනා කරගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට මේ සංඝයා වහන්සේ නැත්තම් නේද අවසාන වශයෙන් මම මතක් කරන්නේ ලංකාද්වීපය තුල ඔවැනි තත්ත්වයන් වලට පත් වෙන්න වෙරදරන බොහෝ භික්ෂුන් වහන්සේලා නීවරණයන් යටපත් කරගෙන තව බොහෝ සේනාසන ආදී සන්තෝෂයේ උපදවාගෙන සිව්පසයෙන් සන්තෝෂයෙන් ඒවා සන්තෝෂය කියලා කියන්නේ අපි කලින් මතක් කරපු නෙක්ඛම්ම නිස්සිත සන්තෝෂයේ උපදවාගෙන නිවැරදිව පිළිවෙත් රකින බොහෝ සංඝයා වහන්සේ ඉන්නවා. එන්න ඒ උත්තරමයන්න් වහන්සේලා මේ ලෝක ලෝකයේ විඳින රස සාමාන්‍ය පුද්ගලයන් විඳින්න පුළුවන්කම ඇත්තේ නැහැ. ඉතින් ඒකින්ද අපි තවදුරටත් හෙට දවසේදී භාවනා රමතාවත්මේ කතා කරමින් ඉන්නේ භාවනා රමතාවය පිළිබඳවයි තවදුරටත් කතා කරන්න බලාපොරොත්තු අද දවසේ මේ ධර්ම දේශනාව මෙතකින් අපි නිම කරනවා. නමුත් මේ අතන්ට හැකියාව තියෙනවා මීට වැඩිය බොහෝ කරුණු කාරණා මේ පොත්පත් ආශ්‍රයෙන් හොයාගන්න මේ ආර්ය වංශයේ තුල තියෙන භාවනා රමතාවේ පිළිබඳව. ඉතින් අද දවසේ මේ නිවසේ ඉඳලා ධර්ම ශ්‍රවණය කරපු මේ පින්වත් අයට මේ ධර්ම දේශනාව ධර්ම දේශනා දායකත්වය ලබා දුන්න අයගේ කරුණා මෛත්‍රිය හිඳයි මේ අයට ධර්ම ශ්‍රවණය කරන්න හැකියාව ලැබුණේ. ඒකන මේ අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා අදිස්ථාන කරනවා ධර්ම ශ්‍රවණය කරපු හැමදෙනාම මේ මැදිරියේ ඉන්න පිරිස තමන්ට දායකත්වය ලබා දුන්නා ඒ ඇත්තන්ට ඔබ අප හැමදෙනාම තුළ ජනිතනව සුළු පුණ්‍ය ශක්තිය අනුමෝදන් වෙලා හේතු වෙලා උතුම් නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති